see سبح පිරිසක් මේ මිනුවන්ගොඩ නගරයේ මේ පින්කම සංවිධානය කළේ ඔබ සියලු දෙනා අපේ ජීවිතයට ගොඩාක් උපකාරී වන කරුණු කීපයක් මම ඔබට මේ වෙලාවේ principio de de publicidad பேரும் பேர் දේවල්. එතකොට මේ මේවා ඔක්කොම කර්මානුරූප හැදුනට පස්සේ මව් කුසේ දෙමේ දෙමේ ළමයින්ගේ ඇස් වපර වෙලා උපදිනවා. ළමයින්ගේ අංග විකල වෙලා උපදිනවා. ශරීර ශක්තිය දුර්වල වෙලා උපදිනවා. හෘදවස්තේ සිදුවේ හැදලා උපදිනවා. මේවා කිවි ඔක්කොම මව් කුසේ දෙමේ දෙකතිලා ධර්මයේ පෙවෙන්නේ. මව් කුසේ දෙමේ එතකොට පින්වත්නි මේ අපි කියපු දේවල් ටික බෞද්ධයාට විතර සිද්ධ වෙන එකක්ද? ලෝකයේ ඔබේ බෞද්ධසික උපදින සෑම සත්‍යයකටම අදාළ අදාළ ස්වභාවික දේ නේද? ඉතින් මේ සිද්ධිය අපිට වෙtti මේ සිදුවීමයි ඉපදීම නැමැති මේ අපට සිද්ධ වෙන්නේ අපේ යම් කිසි වාසනාවක් ඒ උපතට උදව් කළා. ඒක නිසා කොච්ච කාලේ මම කුසීදී වරුනේ. එතකොට සමහර දරුවන් ඉපදිලා සුළු කාලෙක මැරෙන්නේ නැද්ද? මැරෙන්නේ. සමහර දරුවෝ මැරෙනවා අම්මා කිරිකෝපු ඉඳලා නිදාත් අම්මගේ හටට වෙලා ළඟ බැරිලු. අපිට ඒක උනා. නෑ. දැන් අපි යම්කිසි පින්නක් නිසා තමයි දැන් අම්මා කෙනෙක් කැහැරගෙන හිතා නිති නොලබා පැහෙන් පැයට හැරෙන්නේ. ළමයාට අපේ අන්ට යට වෙලාද කියලා බලනවා කිරි පොවනවා හැරෙනවා ආය හැරෙනවා එහෙම නිතරම හදන්න එතකොට මේ දරුවනේ සැලකිල්ල ලැබෙන්නේ එයාගේ පින නිසා නේද? පින නිසා. සමහර ළමයි කොතනම අවුල දාලා නැද්ද? එතකොට මේ දරුවාට පෞසින් හස ගන්න පින නෑ. අපිට තේරෙන්නේ තිබුණාට පින්වත්නි අපේ මේ ජීවිතවලට විශාල උදව්වක් ලැබිලා තියෙනවා අපි සංසාරේ කරපු පින්වත්නි එතකොට අපි මේ පින් අපි එහෙම ඉපදුනාට පස්සේ ඕන අපි දැන් ඉපදුනා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඉපදීම ගැන. ආයතනන පටලාප අසකනන ආසී දිනුකේ මනසක් තියෙන මේ හය ලැබීම තමයි ඉපදීම කියලා කියන්නේ. දැන් එතකොට අපි ඉපදිලා ඉන්නේ මොන ලෝකෙද? මනුස්ස ලෝකේ. මනුස්ස ලෝකේ නම් අපිට තව ලෝකයක් පේනවා නිතර. මොකද? තිරිසන් ලෝකය. see the light. с е එක්කෙනාගේ දේවල් තව අයට කීමට කියනවා කියලා කියනවා කියලා. එතකොට දේශයක් හිතට හටාරගෙන ඒ දේශය මුල් කරගෙන කියලා කියනයි නැද්ද? එතකොට මේ තමන් තුළ මේවා තියෙන නිසා එක වෙන්නේ. දේශය නිසා පණිනයි නැද්ද? ලෝකෙ මට පණින්නේ. අසපු කියලා නම් කාලා තියෙන නැති තියනවා. ලෝභ නැතිකම Ele é acusado එක එක්කෙනා කියන්න වාගේ නෙවෙයි. තමාම යම් කිසි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා තමම ඉගෙන තමම අධ්‍යයනය කළ තමයි ඒක කරපොන. ඒ නිසා තමයි පින්වත්නි මම ඔය සූත්‍රයකට ගිය බුද්ධ දේශනා සරල සිංහල පරිවර්තනය කළේ අනිත් පැයට මේ අවස්ථාව ලබා දෙන්න. කරුණාව නිසා අපිට මේව කිව්වා. අසල් සම්නස මේව කිව්වා. කියලා ඒකෙන් පැහැදිලා හිටියොත් ඒ පැහැදීම තියෙන්නේ තව කෙනෙක් කුසල බලලා ලෝභ ද්වේෂ මෝහ අකුසල් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවාට ඒකට බුද්ධිමත් කෙනාට එකන වෙන්න පුළුවන්. අලෝභ දෝෂ මෝහ කුසල ජනතාවට බුද්ධ දේශනාවන් සීකරන්න නැවත නැවත සීකරන්න අවස්ථාව තියෙනවා. මොකද හේතුව? අර පැහැදීම. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි මේ සත්‍යය වාසය කරන්නේ සතර පායේ දුරට වහගෙන නොවේ කිව්වා. මේ ලෝක සත්‍ය මේ සැරිසරන්නේ සතර පායේ දුරට මේ කිව්වා සතර පය දුරට ඇරගෙන මේ සතර පය දුරට ඇදී තියෙන්නේ අපිට මේ අවබෝධය තමන් ගැන තියෙන අවබෝධය නැතිකම. එතකොට දැන් බුද්ධ දේශනාවෙන් බුද්ධ දේශනා ශ්‍රවණය Silverado වශයෙන් නැතුව අපිට වාසය කරන්න පුළුවන් නම් ඒක මොකක්ද සඳහන්. ඒකට හිතේ විසයකට යනවා. තව කෙනෙක් කියනවා බිස්නස් කරනවා. දියුණු වෙනවා. cannot put. under එතනක් ආරම්භ කරන්න වෙන්නේ. හැබැයි අපි හරියටම අහනකට උත්තර දෙන්නේ කියත් හරි. අපි නොහොයනම හිටියොත් වෙන බැරිද? ඉතින් මේ නිසා බුද්ධ දේශනාවේ තියෙනවා හරි දේ අහද්දී වැරදි දේ කියනවා නම් ඒ අවසලෙක් කියනවා. අවසල සූත්‍රය. හරි දේ අහද්දී මට හරි දේ කියලා දෙන්න කියනවා. නමුත් එයා කියන්නේ අසලෙක් කියනවා. ඉතින් මේ නිසා ලෝකේ හරියට ඉන්නව අසලෙක්. පොඩ්ඩක් ඉතින් මේ නිසා හරිදී අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්මයි ඉගෙන ගන්න ඕනේ. ධර්මයෙන් මොකද ඉගෙනගෙන ඒ ඒ විදිහට අපි ජීවිතේ කියලා ගන්න ඕනේ. දැන් ඔබට මතකද මම ඉස්සල්ලාම මේ ධර්මදේශන ආරම්භ කරද්දී කියපු දේ සිද්ධ වෙන්නේ නැද්ද? ආයමත් ආයමත් අපි ලෝක සිද්ධ වෙන්නේ අපි පිළිතින් දැන් වන්තුව දන්දප්පියාම කුසකන්නේ බුදුරේ සතර විඥානය තමයි තනවා කුස යන්නේ එතකොට මේ විඥානය කියන ස්වභාවය මව කුසට අරගෙන යන්නේ කවුද පින එහෙනම් යන්නේ නැති එක වෙනවනම් අපි පින්වන්ත මොහොතකට යන්න අපේ ජීවිතවල පිනක් රැස් වෙලා තියෙන්න ඕනේ. එක්කම මොහොතකට දැන් මට මතකයි එක අම්මා කෙනෙක් මේ බලන්නේ ජීවිතේ කියලා ප්‍රශ්නේ. ඒ අම්මට වයස ඇති මට 85ක්. ඉතින් අම්මා තමයි. මට කියලා කිව්වා මේ අනේ තුමා පටන් ගත්තා මට මට මේ කියාගන්න කෙනෙක් නැතුව හිටියේ. මම මේ ඔබ හසර කියන්නවා. දැන් මම කියන්න කියලා. අනේ මගේ කෙල්ල කාලේ ඇතුළට ප්‍රශ්නයක් තිබුණා. දැන් බලන්න අවුරුදු 85 වෙද්දිත් මේක හිතේ බලපහලා. මට කඩේ විසාවෙන්නේ මම මම මේ මාත් තරුණේ කැවැට්ටුවා. කවට්ට මාව ආරාධ කළා. හොඳ වෙලාවට මම බඳිනිගේ මහත්තයට මම විස්තරේ කිව්වා. මහත්තයා කිව්වා මම මම ආවර්කයි. ඔයාලට ඇත්ත කිව්වා මම පිළිගන්නවා. එතකොට කිව්වා මේ සායනේ මගේ එතකොට අපේ කම්පැනිට මම හරි වහන්සේකට මේ ළමයා නැති කරන්නේ. නමුත් දැන් නැතුන්නේ කිව්වා. සමාජයක අපි හිටියොත් ඒ සමාජය තුළ තියෙන මේ හිමි වෙනවා. වැඩිචින් මිසුන්ට. Gesù u r Sir, I will indically Jackson Glenn. දේශනාවලින් ඉගෙනගත් ඥානයක් අපට තිබෙනවා. සද්ධා සීල සුත තුන ඡාග ඡාගය දම් දීව ත්‍යාගය. හතර ප්‍රඥා බුද්ධිමත් බව. මේ පහ තේරෙනවා. සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා මේ පහ තේරෙනවා කියන ස්වාධීන කෙනෙක්. මේ ලෝකයේ කෙනාට නටවන්නේ යන්න මොකද යන්නේ තේරෙන්නේ නැහැ. එයා යන දිශාව දන්නවා. එයාට යන්න පාරේ හදන්නවා. එතකොට ඒ සත්‍ය සීල සුත ත්‍යාග ප්‍රඥා තියෙන කෙනා හිතුවොත් මම හරිය මැත්තේ තව දිශාවක දෙනවා කියලා එයාට සුදුසුකම් තියෙනවා. ප්‍රතිසහය යන්නේ. දැන් ඔබට තියෙනවා මොකටද සාධිතුවා? ඔබ හිත හිතුවොත් මට ටිකට් එකක් කරන් සිංගප්පූරේ යනවා කියලා බැරිද යන්නේ? මට සල්ලි නැහැ. මොකද මම සීගා පුරා කරන්නේ. ඉතින් අනිත් යාම කවද යන්නේ? මම යනවා කියනවා. හැබැයි කවදා නැයිද? කවදාවත් නැහැ. අයියා යන්න සල්ලි නැත්නම් කොහොමද යන්නේ? ඒ වගේ දෙවියන් අතරට යන්න ඕමනා කරන දේවල් ලබතුන නැත්නම් කොහේයිද? නැහැ මේ ලෝකේ තියෙන හේතුඵල දෙකක්. හේතුවක් තිබ්බොත් තමයි ඵලයක් ලැබෙන්නේ. හේතුවක් නැත්නම් ඒ ඵලෙ නෑ. ඉතින් මේ නිසා පින්වත්නි මෙන්න මේ කියපු කරුණු තේරුම් අරගෙන ඔබ ශ්‍රද්ධා සීල සුත්ත ත්‍යාග ප්‍රඥා ඇති කරගන්න ඔබේ ශ්‍රද්ධාව රැක ගැනීම ඔබ සතු වෙනවා මේකේ කෙනාගේ මත මතාන්තරත් එක්ක ඔබේ ශ්‍රද්ධාව අවුල් කරගන්න තියෙනවා ඔබේ ශ්‍රද්ධාව රැක ගැනීම කවුරු සතු එකක් නැහැ ඔබ සතු එකක් ඔබේ සීලකම කවුරු සතු එකක් නැහැ ඔබ සතු එකක් ධර්මඥානය ඔබ සතුටක් වෙන්න ඕනේ. ධම්මීමේ හැකියාව ඔබ සතුටක් වෙන්න ඕනේ. බුද්ධිමත් බව කවුරු සතුට වෙන්න ඕනේ? ඔබ සතුටක් වෙන්න ඕනේ. ඒක ඔබේ දෙයක් වෙන්න ඕනේ. ඒක අනුන්ගේ දෙයක් වෙන්න ඕනේ. එතකොට තමයි ඒක ඔබේ දෙයක් බවට පත් වෙන්නේ. මේ නිසා පින්වත්නි ඒ ඔබ ඔබේම දෙයක් හැටියට මේ ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා ඇති කරගත්තොත් ඔබ දෙපයි හිට ගන්න වාසනාව තියෙන හොඳ අවබෝධයකින් යුතු ශ්‍රද්ධාවන්ත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකත් අන්නේ ශ්‍රාවකත්වය ලබන්න ඔබට වාසනාව ලැබේවා